අසිරිමත් සූ අසූ දහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත સંතාණයන් සකස් කරගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදාට මෙතර වී වදාළ කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වතුන් මේ සූදානම්ව සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවක අරුත් පැහැදිලි කර ගන්නට පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ මනාව සිදු කරන්නේ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙන වචනයක් තමයි ඕහිත සෝතෝ. මනාව යොමු කරන්නා වූ දසවන්පත් ඇතුව හොඳට බණ ටික අහන්න ඕනේ. පින්වත්නි සමහර විට මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතය හාත්පසින් වෙනසකට ලක් කරන්නා වූ අනුශාසනාව වෙන්නත් පුළුවන්. ඇයි මම එහෙම සඳහන් කරන්නට යෙදුනේ? ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට බණ අහන්න කිසිම බෞද්ධයෙක් ආවේ නැහැ මුලින්ම. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට බෞද්ධයෝ හිටියේ නැහැ. ಭಾರತೀಯ සමාජය තුළ වාසය කළේ බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රීය වෛශ්‍ය සහ ශුද්‍ර කියන වර්ණයෝ හතර. එතකොට මේ වර්ණ හතරෙන් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ශ්‍රවණය කළාට පස්සේ ඒ තාක් කාලයක් තමන්ගේ ජීවිතවල තිබුණා වූ අයහපත් දේවල් අතහැරලා දාලා තමන්ගේ ජීවිත සුපරිසුද්ධ තත්වයට පත් කරගත්තා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ඒ විදිහටම අපිට පවත්වන්න බෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අනුශාසනාවේ සාරය අරගෙන අපිට පුළුවන් හැටියට අපි මේ පින්වතුන්ට අනුශාසනාව පවත්වනවා. එතකොට එදා ಭಾರತೀಯ සමාජයේහි වාසය කරපු මිනිස්සුන්ගේ ජීවිත හාත්පසින් යහපත් තත්වයට හරවා ගත්තා මේ පින්වතුන්ටත් හොඳට අනුශාසනාව ශ්‍රවණය කළොත් තමන්ගේ ජීවිත වෙනසකට ලක් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන්නා වූ අවසානතම උසස්ම ප්‍රතිඵලයේ හැටියට බුදු පියාණන් වහන්සේම දේශනා කරන්නේ සව් කෙලසුන්නස අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. මේ පින්වතුන් අහලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නේ දීගණක කියන පිරිවැජියාට දේශනා කරපු වේදනානුපස්සනාව පිළිබඳව ඌ සූත්‍ර දේශනාව අහලා. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු බොහෝ මහරහතන් වහන්සේලා බණ අහලා තමයි පින්වතුනි මේ බණ අහපු අවස්ථාවේදී ඒ චිත්ත ඒකාග්‍රතාවයේ මත පදනම්ව මෙනෙහි කිරීමට ලක් කරලා උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන තියෙනවා. අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න නොහැකි වුණා නම් අනාගාමී ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා බණ අහන නිසා. අනාගාමී වෙන්න බැරි වුණොත් සකදාගාමී සෝවාන් ආදී උතුම් මගඵල සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා හොඳට බණ ටික ඇහුවොත්. පින්වතුනි මාර්ගඵල කෙසේ වෙතත් අපි හොඳට බණ ටික නිවැරදිව අහනවා නම් අපේ හිත එකඟ වුණොත් අපිට උතුම් ධානා සම්පත්තියක් ලබන්නත් පුළුවන්කම තියෙනවා. පින්වතුනි ධානා සම්පත්තිය පසකින් ලැබේවා අපිට මේ ජීවිතය තුළ යම් කුසලයක් ඒක රාශී කරගන්න තියෙනවා නම් ඒ එක්රැස් කරගන්නා වූ කුසල් අතරින් ශ්‍රේෂ්ඨතම වූ කුසලයක් ජීවිතයට එක්කාසු කරගෙන මේ ජීවිතයත් සුවපත් කරගෙන පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීමේ අවස්ථාව තියෙනවා හොඳට බණ ඇහුවොත්. ඒ නිසා මේ කියපු ප්‍රයෝජන වලින් එකක් හෝ කීපයක් ලබා ගැනීමේ චේතනාවෙන් මේ පින්වතුන්ට ආරාධනා කරනවා තමන්ගේ සවන්පත් හොඳට යොමු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට කියලා. පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අද දවසේදී මම මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පින්වත් පිරිස මේ පහුගිය දිනවලදී ශ්‍රවණය කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ. උපරිපන්නාසකයේ ඇතුළත් සූත්‍ර දේශනා. ඒ උපරිපන්නාසකයේ ඇතුළත් සූත්‍ර දේශනා 52කින් මේ වෙනකොට සූත්‍ර දේශනා 10ක් මේ පින්වතුන් ශ්‍රවණය කරලා ඉවරයි. ඒ කිව්වේ පළවෙනි වග්ගය අවසන් කරලා තියෙන්නේ. දේවදහ වග්ගය ඉවරයි. දැන් අද දවසේදී අපි පටන් ගන්න යන්නේ අනුපද වර්ගය. මේ අනුපද වග්ගයට නම ලැබිලා තියෙන්නේ මේ වග්ගයේ මුල්ම සූත්‍ර දේශනාව අනුපද සූත්‍රය නිසා. එතකොට මේ පින්වතුන් අද දවසේදී මේ සූත්‍රය මනාව ශ්‍රවණය කළොත් මේ පින්වත් පිරිසට පුළුවන්කම තියෙනවා මේ පින්වතුන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරගන්නට. පින්වතුනි මේ අනුපද වර්ගයේ සඳහන් වන පළවෙනි සූත්‍රය අනුපද සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ අසිරිමත් දේශනාවක්. අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී උත්සාහ දරලා තියෙන ශ්‍රාවකයාට උතුම් නිවන අවබෝධ කරවීමට. භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලොව සැරිසරා ධර්මයේ දේශනා කළා නම් ඒ සෑම මිනිසෙක්ම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම දක්වාම ගෙන යන්න බුදුරජාණන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය තුලදී කටයුතු කරලා තියෙන බව පේන්න තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ධර්මය දේශනා කරනවා නම් ඒත් එහෙමයි. බ්‍රහ්ම ලෝකෙට වැඩම කරලා ධර්මානුශාසනාවක් පවත්වනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ උපරිම උත්සාහ කරලා තියෙනවා. ඒ සියලු දෙනාට ධර්මාවබෝධය ලැබලා දීලා සංසාර දුක් කෙලවර කරවන්නට. පින්වතුනි ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේලාගේ ශ්‍රාවකයාණන් වහන්සේලා පිළිබඳව වර්ණනා කරපු අවස්ථාවනොත් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා වගේම තමන් වහන්සේලා ළඟ ප්‍රවෘජා භූමියටපත් වෙලා මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කරපු ඒ කීනාසව මහරහතන් වහන්සේලාගේ ගුණයන් ප්‍රකාශ කරපු අවස්ථාවන් එමටයි. 80 මහා ශ්‍රාවකයාණන් වහන්සේලාට ඒ পদවි පිරිනමනකොට උන්වහන්සේලාගේ ගුණයන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුකයෙන්ම දේශනා කරලා තියෙනවා. ඒ වගේම අනාගාමී ඵලයට පත්වෙච්ච නන්ද මාතාවගේ හත්තාලවක පුත්ත සිටුතුමාගේ සත්තපාණී ගෘහපතියගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් වර්ණනා කරලා තියෙනවා. එතකොට මේ අනුපද සූත්‍ර දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේ නමකගේ ගුණ තමයි වර්ණනා කරන්නේ. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ එදා මේ වර්ණනා කරන්නේ අවශේෂ කෙනෙකුගේ ගුණයක් නෙමෙයි. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවක වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් වර්ණනා කරන්ටයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. පින්වතුනි මේ අනුපද සූත්‍රයේහි තියෙන විශේෂත්වයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කිව්වහම උන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව අහලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සංසාරේ පාරමිතාවන් සම්පූර්ණ කරනකොට ඒ සිදු කළා වූ කටයුතු පිළිබඳව අපි අහලා ශ්‍රවණය කරලා කියවලා තියෙනවා. මේ අනුපද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා තියෙන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන අනිකුත් භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්නට. පින්වතුනි මේකට හේතුවක් තියෙනවා. අට කතාව විසින් අරුත් විවරණය කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලා අතර එක්තරා කතා බහක් ඇති වෙනවා. කුමක්ද මේ කතා බහ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරීන් අතරින් අග්‍රස්ථානය සෝබමාන කරපු උතුම් මහරහතන් වහන්සේ. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ දුතාංගධාරී භාවය බොහෝ දෙනෙකුට ප්‍රකටව පේනවා. උපාලි මහරහතන් වහන්සේ විනයදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරු ලබා ගත්තා. විනය අතරින් අගතනතුරු ලැබපු මේ උපාලි මහරහතන් වහන්සේගේ විනය විනයානුකූල භාවයක් බොහෝ විට ප්‍රකට වෙලා පේනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුළ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේ නමක් හැටියට පිදුම් ලැබපු මුගලන් මහරහතන් වහන්සේගේ 이르දි බල සම්පන්න භාවය බොහෝ විට ප්‍රකට වෙනවා. නමුත් මේ බුද්ධ ශාසනය තුල දක්ෂින ශ්‍රාවක වුණු මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය සෝභමාන කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රකට වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා මෙහෙම කතිකාවතක් ඇති කරගත්තා. දැන් පින්වතුනි වර්තමාන සමාජයේත් යම්කිසි කෙනෙක් සතුව තියෙනා වූ යම් දක්ෂතාවයක් අනිත් අයට ප්‍රකටව පේනවනම් ඒ කෙනා පිළිබඳව හැමෝම අඳුනා ගන්න ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නළු නිළියෝ හොඳට රඟපානවා නම් ඒ අය පිළිබඳව හඳුනා ගන්න ස්වභාවයක් තියෙනවා. රටේ ජනාධිපතිතුමා හෝ වේවා ඒ වගේම රටේ අගමැතිතුමා හෝ වේවා නිරන්තරයෙන්ම ඒ සිදු කරන්නා වූ වැඩ කටයුතු අනිත් අය අතරට ප්‍රසිද්ධ වෙන ගතියක් තියෙනවා ඒ අය හොඳට හඳුනා ගන්න ස්වභාවයක් තියෙනවා. නමුත් පින්වතුනි මේ ලංකාද්වීපය එහෙමත් නැත්නම් ලෝකය තුල අනිත් අයට ප්‍රකට නොවන පරිදි මහ විශාල සේවයක් කරන ශ්‍රේෂ්ඨ උතුමාණන් වහන්සේලා ඉන්නවා. ඒ අයගේ සේවය සමහර විට මුළු රටක්ම පාලනය කරන්න හේතු වෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝකයෙන් විශාල ප්‍රමාණයක් පාලනය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අය සමාජයට එන්නේ නැති නිසා ඒ අයගේ සේවය අනිත් අය අතර කතාබහට ලක් වෙන්නේ නැහැ. ආන් ඒ වාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව නිරන්තරයෙන්ම ප්‍රකට වුණේ නැහැ උන්වහන්සේ අවශ්‍ය අවස්ථාවන් වලදී තමයි උන්වහන්සේගේ ප්‍රඥාව උපයෝගී කරගෙන තියෙන්නේ. ආන් ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා අතර කතිකාවතක් ඇති වුණේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයෙන් පිදුම් ලැබුවට උන්වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රකට වෙන්නේ නැහෙනි කියලා කතිකාවතක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ මේක අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු සවැත් නුවර 제තවනාරාමය. භාග්‍යවතුන් වහන්සේ දිව කණින් මේ කාරණාව අහගෙන ඉඳලා භික්ෂූන් වහන්සේලා අතරට වැඩම කරනවා. වැඩම කරලා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. පණ්ඩිතෝ භික්කවේ සාරිපුත්තෝ මහා පඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ පුතු පඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ හාසු පඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ ජවන පඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ මහණෙනි ඔබ වහන්සේලා එහෙම කල්පනා කරන්න එපා. එහෙම හිතන්න එපා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා පඬිත ස්වාමීන් වහන්සේ නමක්. සැබවින්ම උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක්. සැබවින්ම උන්වහන්සේ පුතු පඤ්ඤාවෙන් යුක්ත උත්තමයාණන් වහන්සේ නමක්. සැබවින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ හාසු පඤ්ඤාවෙන් යුක්ත මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ ජවන ප්‍රඥාවෙන් යුක්ත මහරහතන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී දේශනා කරනවා. පින්වතුනි අට කතාව තුළ සඳහන් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සාංශාරික ජීවිතය පිළිබඳව කතා ප්‍රවෘත්තියක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයි විදිහටද මේ අග්‍රශ්‍රාවක තනතුරු ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනාවන් සිදු කළේ කියලා. මේත ඒකාසංකේය කල්පලක්ෂයකට ඉහතදී මේ මේ ලෝකයේහි පහළ වෙනවා. මේ ධරණී තලයේහි පහළ වෙනවා පින්වතුනි ලෝතුරා බුදු වහන්සේ නමක් නම අනෝමදස්සි කියන බුදුරජාණන් වහන්සේ. මේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මිනිස්යාගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු ලක්ෂයයි කියලා සටහන් වෙලා තියෙනවා. එතකොට පින්වතුනි අවුරුදු ලක්ෂයක් ඒ කාලේ මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. අවුරුදු 1000 ගාණක් ළමා කාලය තුල ජීවත් වෙලා අවුරුදු 1000 ගාණක් තරුණ යෞවන කාලය තුල ජීවත් වෙලා අවුරුදු දසදහස් ගාණක් තමන්ගේ අවසාන කාලය ගත කරන මිනිස්සු. අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ මේ කාලයේදී ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට මම කාටද පිහිට වෙන්නේ කියලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා උදෑසන කාලයේදී ලෝකය දෙස බලනවා. බලනකොට පේනවා පින්වතුනි විශේෂිත පුද්ගලයෙක් සරද කියලා තාපසතුමෙක්. පින්වතුනි මේ සරද කියන තාපසතුමා පුංචි කාලේ ඒ කිව්වේ අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් යනකොට උන්වහන්සේට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකය කියලා කියන්නේ බොරුවක්. මේ ලෝකයේ එකතු කරන්නා වූ සියලුම දේවල් යම් දවසක දාලා යනවා. පුංචි කාලෙදිම වැටෙන්න පටන් ගත්තා. තමන්ගේ එක එකටම වාසය කරපු තමන් එක්ක එකටම සියලු කටයුතු වලට සම්බන්ධ වෙච්චි තවත් කෙනෙක් හිටියා. ඒ තමයි සිරිවඩ්ඩ කියන කෙළඹි පුත්‍රයා. සරද කියන කුමාරයාත් ඒ වගේම සිරිවඩ්ඩ කියන කුමාරයාත් මේ දෙදෙනා ටිකක් ලොකු මහත් වුණාට පස්සේ සරද කියන කුමාරයා සිරිවඩ්ඩ කුමාරයාට සඳහන් කරනවා යහළුව සිරිවඩ්ඩ මේ ලෝකේ තියෙනා වූ සියලුම දේවල් අපිට කවදා හරි දවසක දාලා යන්න වෙනවා. මරණයේදී මේ කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. මරණයේදී සියල්ල අතහැරලා දාලා හිස් ඇතින් යන්න වෙන නිසා අපි මරණයේදී අරගෙන යන්න පුළුවන් දෙයක් එක්කාසු කරගමු කියලා යෝජනා කළා. සිරිවඩ්ඩතා සිරිවඩ්ඩ කුමාරයා සඳහන් කරනවා ඔබ කුමක්ද මේ ප්‍රකාශ කරන්නේ? සරද කුමාරයා පැහැදිලි කරනවා මම කැමති ප්‍රවෘජා භූමියටපත් වෙන්න. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා උතුම් ධාන සම්පත්තියෙන් කල්ගත කරන්නට කැමතියි. ඒ වෙලාවේදී සිරිවඩ කුමාරයා සඳහන් කළා යහළුව මට තාපසයෙක් විදිහට පැවිදි ජීවිතය ගත කරන්න පුළුවන්කමක් නැහැ මම ඒකට කැමති නැහැ. එහෙනම් ඔබ ඔය විදිහටම වාසය කරන්න මම යනවා තවුස් ජීවිතය ගත කරන්න කියලා තමන් සතුව තිබුණා වූ සියලුම දේවල් දුගී මගී යාචකාදීන්ට දානය සඳහා පූජා කරනවා. දුගී මගී යාචකාදීන්ට හැකිතාක් දේවල් දාණය සඳහා පූජා කරලා ඉතුරු දේවල් අතහැරලා දාලා සරද කියන කුමාරයා වනාන්තරයට නික්මිලා ගිහිල්ලා තවුස් ජීවිතයක් ගත කරනවා. මේ තවුස් ජීවිතයක් ගත කරන කාලයේදී තමන් යටතේ අනුගාමිකයෝ 74000ක් නිර්මාණය වෙනවා. සරද තාපසතුමාගේ ඒ උතුම් ධාන සම්පත්තිය පිළිබඳව දැනගත්තු බොහෝ දෙනෙක් ඒ ස්ථානයේ ප්‍රවෘජා භූමියටපත් වෙලා උන්වහන්සේගේ යටතේ කටයුතු කරමින් වාසය කරනවා. කාලයක් ගත වුණාට පස්සේ තමයි එදා මේ චන්දවතී කියන නුවර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමයේදී උන්වහන්සේ දකින්නේ මේ සරද තාපසතුමාව. උන්වහන්සේ පාගමනින්ම වැඩම කරනවා. වැඩම කරලා සරද තාපසතුමාගේ ආරාමයේහි වාසය කරනකොට සරද තාපසතුමා උන්වහන්සේට උස් ආසනයක් පනවලා තමන් විසින් මිටි ආසනයක වාඩි වෙනවා. වාඩි වෙලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසනවා. තමන්ගේ අතවැසියෝ ටික. ඒ කිව්වේ සරද තාපසතුමාගේ අතවැසියෝ 74000ම කල්පනා කරනවා අපේ ආචාර්යයන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මේ ස්ථානයට වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේ මිටි ආසනයක වාඩි වෙලා. එහෙනම් මේ වැඩ ඉන්න කෙනා ලේසි පාසු කෙනෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම අපේ ගුරුවරයාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඇති කියලා සරද තාපසතුමාගෙන් විමසනවා ආචාර්යනි කවුද මේ? ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්ද මේ කියලා අහනවා. අනේ සරද තාපසතුමා ප්‍රකාශ කරනවා නුබලා කුමක් කියනවද? දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත 80ක් අනු ව්‍යංජන ලක්ෂණයන්ගෙන් සමලංකృత වූ උතුම් ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් මේ අපි ඉදිරියේ වැඩ වාසය කරන්නේ. නොබලා මහා මේරු පර්වතයේ ඉදිරියේ අබෑටයක් සංසන්දනය කරන්න හදනවා වගේ මාත් එක්ක ලෝතුරා බුදු පියාණන් වහන්සේව සංසන්දනය කරන්න එපා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා මේරු පර්වතයේ වගේ ශ්‍රේෂ්ඨ ගුණ කඳකින් සමන්වාගතයි. ඒ මහා මේරු පර්වතයේ පාමුල තියපු අබෑටයක වටිනාකමක්වත් මට ලබා දෙන්න එපා කියලා තමන්ගේ අනුගාමිකයෝ 74000ටම සඳහන් කරනවා. ඒ වෙලාවේදී සරද තාපසතුමා තමන්ගේ අතවැසියන් වනයේට ගිහිල්ලා ගෙන ආපු පළවැල සියල්ලම සකස් කරලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට පිළිගන්වනවා අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ ඒවා වළඳලා අවසානයේදී තීරණය කරනවා මේ අයට කුමක් හෝ ධර්මානුශාසනාවක් පවත්වන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට සරද තාපසතුමා හිතනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මට සුදුසු පූජාවක් කරන්න බැරි වුණා දාන ටිකක් විතරයි පිළිගන්නේ. අනේ අනෝමදස්සි බුදු පියාණන් වහන්සේට ශ්‍රේෂ්ඨ පූජාවක් කරන්න තියෙනවා නම් කියලා කල්පනා කරලා තමන්ගේ අතවැසියන්ට ප්‍රකාශ කරනවා අපි බුදුරජාණන් වහන්සේ උදෙසා මල් ආසනයක් කරලා පූජා කරමු. වැඩ වැඩ වාසය කිරීම සඳහා මල් අසුණක් කරවමුයි කියලා තීරණය කරලා තමන්ගේ පිරිසට ප්‍රකාශ කරනවා මල් අරන් එන්න කියලා. වැඩි වෙලාවක් ගත වුණේ නැහැ 이르දි බල සම්පන්න තාපසයෝ 74000ක් නේ. සියලු දෙනාම එකතු වෙලා මල් අරගෙන ආවට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට යොදුනක් උස ආසනයක් කරවනවා. ඊළඟට අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාට ඊට වඩා කුඩා ආසන දෙකක් කරවනවා අනෙකුත් මහරහතන් වහන්සේලාට ඊටත් වඩා මිටි ආසන කරවනවා සියලුම ආසන ලක්ෂයක් බවට පත් වෙනවා මහා සංඝරත්නය ලක්ෂයක් ඒ වෙනකොට ඒ ස්ථානයට වැඩම කරලා සරද තාපසතුමා කල්පනා කරනවා අනුමදසි බුදුරජාණන් වහන්සේ මගේ මල්ලාසනය මත වැඩ හිටියා නේද කියන සන්තෝෂයෙන් ඉන්නකොට අනුමදසි බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඒ වෙලාවේදී අනෝමදස්සි බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා නිසබ මහරහතන් වහන්සේත් අනෝම මහරහතන් වහන්සේත් ඒ බව දැනගෙන උන්වහන්සේලාත් පින්වතුනි නිරෝධ සමාපත්තියට සමවදිනවා ඒ අනුව අනිකුත් සියලුම මහරහතන් වහන්සේලා ලක්ෂයක් නම නිරෝධ සමාපත්තියට සමවැදලා දවස් 7ක් ඇරෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී හිටිනවා අනිකුත් අතවැසියෝ සරද තාපසතුමාගේ අනෙකුත් අතවැසියෝ වනාන්තරයට ගිහිල්ලා පළවැල අරගෙන ඇවිල්ලා පළවැල අනුභව කරලා බුදු පියාණන් වහන්සේත් අනෙකුත් මහරහතන් වහන්සේලා ඉදිරියේ වැඳ නමස්කාර කරගෙන ඉනවා නමුත් සරද තාපසතුමා පළවැලවත් අනුභව කරන්නට ගියේ නෑ සරද තාපසතුමා මල් වලින් කරන ලද ඡත්‍රයක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට උඩින් ඉහළගෙන උන්වහන්සේට සෙවන සලසමින් වාසය කරනවා දවස් 7ක් ගියාට පස්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුක්තානුමෝදනා ධර්ම දේශනාව. ඒ කියන්නේ මල් පූජාවෙහි ආනිසංස දේශනාව සිදු කරන්නට තමන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මුලින්ම අනුශාසනාව පවත්වන්නේ නිසබ කියන මහරහතන් වහන්සේ. නිසබ මහරහතන් වහන්සේ තමයි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානයේ සෝභමාන කරපු මහරහතන් වහන්සේ. අනෝම මහරහතන් වහන්සේ තමයි පින්වතුනි අපේ මුගලන් මහරහතන් වහන්සේ වගේ අනෝම දැසි බුදු පියාණන් වහන්සේගේ ශාසනයෙහි 이르දි බල සම්පත්තියෙන් අගතැන් ලැබපු මහරහතන් වහන්සේ. නිසබ මහරහතන් වහන්සේ බොහෝම ලස්සනට ධර්මානුශාසනාව පවත්වනවා සරද තාපසතුමාගේ හිත මේ කෙරෙහි ඇදිලා යනවා ඊට පස්සේ අනෝම මහරහතන් වහන්සේත් අනුශාසනාව පවත්වනවා ඊට පස්සේ තමයි අනෝම දස්සි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුශාසනාව පවත්වන්නේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව අවසන් වෙනකොට 74000ක් වුණු සියලුම අතවැසි පිරිස සව් කෙලසුන් නසා අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා සරද තාපසතුමා හැරෙන්න. සරද තාපසතුමාගේ හිතේ තිබුණ යම් ප්‍රාර්ථනාවක් නිසබ මහරහතන් වහන්සේ ධර්මානුශාසනාව පවත්වන්න පටන්ගත්තු වෙලේ ඉඳන් ආසාවෙන් හිටියා යම් දවසක මටත් මේ නිසබ මහරහතන් වහන්සේ වගේ බුද්ධ ශාසනයක මහා ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානය සෝභමාන කරන්ට ලැබෙනවා නම් කියලා. මේ කාරණාව අනෝමදස්සි බුදු පියාණන් වහන්සේට සඳහන් කරපුවම අනෝම දැස්සි භාග්‍යවතුන් වහන්සේ අනාගත ලෝකයේ දිහා බලලා එදා නියත විවරණ ලබලා දෙනවා නුඹ මීට ඒකාසංකේය කල්පලක්ෂයකට පස්සේ ගෞතම කියන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සාරිපුත්ත කියන නමින් දක්ෂින ශ්‍රාවක මහා ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානයේ සෝභමාන කරන මහරහතන් වහන්සේ බවට පත් වෙනවා කියලා එදා නියත විවරණ ලබලා දෙනවා පින්වතුනි එතනින් පස්සේ අට කතාව පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සරද තාපසතුමා හැටියට එදා නියත විවරණ ලබා ගත්තයින් පස්සේ ජීවිත කතාව පිළිබඳව සඳහනක් නැහැ අනතුරුව අපේ ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ නාලක කියන ග්‍රාමයේහි සාරී කියන බැමිණියට දාව සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එදා මව්කුස තුල පිළිසිඳ ගන්නවා උප්පත්තිය ලැබුවට පස්සේ නම උපතිස්ස කියලා තමයි තබන්නේ. ඊට පස්සේ තමන්ගේ යහළුවා එදා අර සරද තාපසතුමා සිදු කරපු පින්කම ගැන අහලා යහළුවා පින්කමක් සිදු කරලා ප්‍රාර්ථනා කරනවා යම් දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක 이르දි බලලාභී මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ සෝභමාන කරන්ට ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාවට අනුව සංසාර ගමනේ දසපාරමිතාවන් සම්පූර්ණ කරලා උපතිස්ස පිරිවැජිය හැටියට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ උප්පත්තිය ලැබනකොට කෝලිත කියන නමින් මුගලන් ස්වාමීන් වහන්සේ එදා කුඩා කාලයේදී උප්පත්තිය ලැබනවා. ටික කාලයක් ගත වෙනවා ගිරග්ග සමජ්‍ය කියන නාට්‍ය සංදර්ශනය නරඹනවා. දෙදෙනාම මේ පිළිබඳව කලකිරිලා සංජය කියන පරිබ්‍රාජකයා ළඟට යනවා ධර්මය හොයාගෙන. සංජය පරිබ්‍රාජකයා ළඟ ධර්මේ නැහැ කියලා දැනගෙන දෙදෙනාම කතිකා කරගෙන මාර්ගයන් දෙකක යනවා. කාට හරි කමක් නැහැ මුලින් ධර්මය හමු වුණොත් ඒ කෙනා අනිත් කෙනාට අනිවාර්යෙන් කියන්න ඕනෑ කියන පොරොන්දුව ලබාගෙන. අස්සජී මහරහතන් වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගත් උත්තමයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ පිළිසිඟා වඩිනකොට උපතිස්ස පිරිවැජියා දකිනවා මේ ශාන්ත ස්වභාවය. උන්වහන්සේගේ ශාන්ත ගමන් ස්වභාවය දකිනවා උන්වහන්සේගේ ප්‍රසන්න ඉරියව් දකිනවා. උපතිස්ස පිරිවැජියා අස්සජී මහරහතන් වහන්සේ ළඟ දන ගහගෙන ඉල්ලා හිටිනවා ස්වාමීනි නුඹ වහන්සේගේ ගුරුවරයා පිළිබඳව මට සඳහනක් කරන්නට නුඹ වහන්සේගේ ගුරුවරයා කොයි වගේ ධර්මයක්ද දේශනා කරන්න කියලා මට සඳහන් කරන්න කියලා අස්සජි මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටිනකොට අස්සජී මහරහතන් වහන්සේ දේශනා කරනවා මම වැඩි කාලයක් නෑ පැවිදි වෙලා මම බොහෝම ටික කාලයයි මගේ ආචාර්යයන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරන ධර්මය මම ගොඩක් දන්නේ නෑ බෑ දන්න ටික කියන්නම් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන ඒ ගාථාවෙහි පද දෙකක් කියනකොට පදපේලි දෙකක් කියනකොට උපතිස්ස පිරිවැජිය දහසක් නයින් ප්‍රතිමන්ඩිත උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නවා. උපතිස්ස පිරිවැජිය ඊට පස්සේ කල්පනා කරනවා මගේ මිත්‍රයා කෝලිත මම ඔහුට පොරොන්දු වුණා යම් දවසක ධර්මයේ ඉගෙන ගත්තොත් ධර්මය හමු වුණොත් ඔහුට ප්‍රකාශ කරන බවට දැන් ඒ සඳහා සුදුසු කාලයයි කියලා තමන්ගේ මිත්‍රයාට ගිහිල්ලා මේ කාරණාව ප්‍රකාශ කරනකොට ගාථා පද හතරක් අහනකොට කෝලිත පිරිවැජියත් උතුම් සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඉන් අනතුරුව සංජය පරිබ්‍රාජකයා ළඟ හිටපු 250ක පිරිසකුත් සමග ලෝතුරා බුදු පියාණන් වහන්සේව හොයාගෙන පැමිණෙනවා. භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ එදා වැඩ වාසය කරමින් ඉන්නකොට දුරින්ම එන්නා වූ කෝලිත උපතිස්ස පිරිවැජිය දෙන්න දැකලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි පේනවද? අර ඈතින් 250ක පිරිසක් සමග ඉදිරියෙන්ම ගමන් කරන්නේ මේ දිශාවට පැමිණෙන්නේ ඒ මගේ බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක දෙනමයි. ඔතනින් එක්කෙනෙක් සාරිපුත්ත කියන නමින් අනාගතයේදී මේ බුද්ධ ශාසනය සෝබමාන කරනවා තවත් කෙනෙක් මොග්ගල්ලාන කියන නමින් මේ බුද්ධ ශාසනය සෝබමාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්නත් කලින්ම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබපු උත්තමයෝ දෙන්නෙක් තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා. කාලයක් ගත වෙනවා. කාලයක් ගත වුණාට පස්සේ උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා. ඒ අරිහත්ත්වේ සාක්ෂාත් කරගත් අයින් අනතුරුව ලෝතුරා බුදු පියාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනමනවා. ඔන්න ඔය කාරණාව අට කතාව තුළ සඳහන් වෙලා තියෙන නිසායි මම මේ පින්වතුන්ට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විවරණ ගැනීම පිළිබඳව. ඒ වගේම උන්වහන්සේ සංසාර ගමනේ ආපු විදිය මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී පැවිද්ද දක්වා තමන්ගේ ජීවිතය ගත කරපු විදිය පිළිබඳව මම කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන්නට යෙදුනේ. ඉතින් ලෝතුරා බුදු වහන්සේ එදා පැහැදිලි කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ මහා ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. මහා ප්‍රඥාව කියලා කියන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ධාතු කුසලතාවයේ තියෙනවලු. පින්වතුනි ධාතු කුසලතාවය කියලා කියන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවලු ධාතු පිළිබඳව මනාව විවරණය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අනිත් අයට ධාතු පිළිබඳව කියලා දීමේ හැකියාවක් තියෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රයේදී. මහා හත්ති පදෝපම සූත්‍රය සම්පූර්ණයෙන්ම සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ දේශනාවක්. සත්‍ය විභංග සූත්‍රයේහි වැඩි කොටසක් සාරිපුත්තු සාමීන් වහන්සේ තමයි දේශනා කරන්නේ. මහා හත්ති පදෝපම සූත්‍රයේදී සාරිපුත්තු සාමීන් වහන්සේ දේශනා කරනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු 6 පිළිබඳව උන්වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහගෙන අනිකුත් භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා. ආයතන පිළිබඳව යම් කෙනෙකුට මනාව විස්තර කරලා දෙන්න. චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවආයතනය, කායායතනය, මනායතනය, ඒ වගේම ඒ ආයතනයන්ට ගෝචර වෙන්නා වූ රූපයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම මේ කාරණාවන් පිළිබඳව මනා නුවණක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට තිබුණු නිසා තමයි සාරිපුත්තෝ භික්කවේ මහා පඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලා ඉදිරියේදී දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාදය පිළිබඳව යම් කෙනෙකුට මනාව පැහැදිලි කරලා දෙන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා මේ ආදී වශයෙන් මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් මැද ඉඳන් අගටත් මැද ඉඳන් මුලටත් මේ ආදී වශයෙන් ඕනෑම ක්‍රමයකට මේ ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව අරුත් විවරණය කිරීමේ හැකියාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණු නිසා තමයි සාරිපුත්තෝ භික්කවේ මහා පඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා ශ්‍රේෂ්ඨ වූ සීලස්කන්ධය පිළිබඳව තවත් කෙනෙකුට වැටහෙන පරිදි කියලා දෙන්න. ඒ ශ්‍රේෂ්ඨ වූ සීලස්කන්ධය පිළිබඳව මනා නුවණක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට තිබුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨ වූ ආර්ය වූ සමාධි ස්කන්ධය පිළිබඳව මහා නුවණක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට තිබුණා. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය අනුගමනය කරලා ලැබෙන්නා වූ ඥාන ස්කන්ධය පිළිබඳව දැනුමක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අනෙකුත් භික්ෂූන් වහන්සේලාට සාපේක්ෂව වැඩිපුර පිහිටලා තියෙනවා. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට තානාටාන ඥානය තිබිලා තියෙනවා. මහා විහාර සමාපත්තිය පිළිබඳව ආර්ය සත්‍ය පිළිබඳව මහා සතිපට්ඨානය පිළිබඳව සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මහා ශ්‍රමණඵල මහා අභිඥා ඒ වගේම පරමාර්ථ ධර්මයන් පිළිබඳව පවා ශ්‍රේෂ්ඨ නුවණක් සාරිපුත්ත සාමීන් වහන්සේට තිබුණා ඒ නිසයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මහා ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. පින්වතුන් අහලා තියෙනවා අභිධර්ම පිටකය පිළිබඳව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විජම්බන මනුෂ්‍ය ලෝකයේදී දේශනා කළේ නැහැ. ඒ විජම් පිටකය තේරුම් ගැනීම සඳහා ශ්‍රේෂ්ඨ නුවණක් තිබුණේ දෙවිවරුන්ට. ඒ වගේම මේ විජම්බන අතරක් නැතුව අහගෙන ඉන්න පුළුවන් කාය ශක්තියක් පිහිටලා තිබුණ දෙවිවරුන්ට. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ තවතිසා භවනට වැඩම කරලා එදා මනුෂ්‍ය ලෝකයෙන් තුන් මාසයක් පුරාවට අභිධර්ම පිටකය දේශනා කරනවා. මේ අභිධර්ම පිටකේ එදා බුදුරජාණන් වහන්සේ තවතිසා භවනයේදී දේශනා කරලා සෑම දවසකම පිණ්ඩපාතය සඳහා වැඩම කරන උතුරුකුරු දිවයිනට උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාත දාණය ලබාගෙන අනවතප්ත විලාසලට වැඩම කරලා අනවතප්ත විලෙන් පෑම් පහසු වෙලා ගන්ධමූල පර්වත පාමුලදී ඒ දාණය වළඳනවා. දාණය වළඳලා අවසාන වෙනකොට බුද්ධෝපස්ථානය සඳහා වැඩම කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට සිදු කළ යුතු සියලුම වතාවත් සිදු කරනවා. අවසානයේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දවසක් පුරාවට තවතිසා දිව්‍ය භවනයේ දෙවිවරුන්ට දේශනා කරපු විස්තරාත්මක අභිධර්ම දේශනාවෙහි මාතෘකාව විතරක් සාරිපුත්ත සාමීන් වහන්සේට එදා උගන්වලා තියෙනවා. එතකොට පින්වතුනි මේ අභිධර්ම පිටකයේහි මාතෘකාව උගන්වන්නට වෙන මහරහතන් වහන්සේලා හිටියේ නැද්ද? මේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කළා. නමුත් අභිධර්මය වගේ ගාම්භීර ධර්මයක් දරා ගන්නට හැකියාවක් තිබුණේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට. අනිකුත් මහරහතන් වහන්සේලාටත් ඒ හැකියාව තිබුණා. නමුත් ඒ සියලු මහරහතන් වහන්සේලා අභිබවා යමින් ශ්‍රේෂ්ඨ වූ හැකියාවක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේටම තිබුණු නිසායි බුදුරජාණන් වහන්සේ එදා ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව සාරිපුත්ත ස්වාමීන් වහන්සේටම ඉගැන්වුවේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට නිවන පිළිබඳව විශේෂිත දැනුමක් තිබිලා තියෙනවා. ආන් ඒකයි සාරිපුත්ත සාමීන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුකයෙන්ම දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් වචනයක් මෙතනදී පැහැදිලි කරනවා සාරිපුත්තෝ භික්කවේ පුතුපඤ්ඤෝ. පුතුපඤ්ඤෝ කියලා කියන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ස්කන්ධයන් පිළිබඳව දැනුම තිබුණා වගේම ඒ ස්කන්ධයන්හි ධාතුන්හි ආයතනයන්හි පටිච්ච සමුප්පාදයන්හි ශුන්්‍යත ධර්මයන්හි පවතිනා වූ සියුම් නුවණක් තිබිලා තියෙනවා. ඒ කිව්වේ ස්කන්ධයන් පිළිබඳව බෙද බෙදා දැක්වීමේ හැකියාවත් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබිලා තියෙනවා. දැන් පින්වතුනි අපි පඨවි ධාතුව කියලා කිව්වහම තද ගතිය කියලා අපි හඳුනා ගන්න ඕනේ. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා පඨවි ධාතුව කිව්වහම ඒක අභ්‍යන්තර වශයෙන් ඒක බාහිර වශයෙන් ඒ අභ්‍යන්තර පඨවි ධාතුවට ඇතුළත් වෙන කාරණා මොනවද බාහිර පඨවි ධාතුවට ඇතුළත් වෙන කාරණා මොනවද කියලා එකක් එකක් ගානේ පැහැදිලි කරන්න පුළුවන් හැකියාව තිබුණේ සාරිපුත්ත සාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය කියලා අපි කිව්වහම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අපි මේ වචන හතර දන්නවා. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වහම ඒක නානාවිද ආකාරයට පැහැදිලි කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒකයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුතුපඤ්ඤෝ කියලා කිව්වේ. ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හාසුපඤ්ඤෝ කියන වචනේ සඳහන් කරලා තියෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තිබුණලු ප්‍රීතිය බහුලව විහාර සමාපත්තියට සමවදින්න. ඒ වගේම සතිපට්ඨානය, සම්‍යක් ප්‍රදාන, ඊර්දිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සියලුම දේවල් Tamange ජීවිතය තුළ වඩා වර්ධනය කරගත්තේ ප්‍රීතිය බහුලව. අපි දන්නවා මේ බුද්ධ ශාසනය තුළ ප්‍රතිපදා හතරක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි පින්වතුනි සුඛා පටිපදා කිප්පා විඥා. සුවසේ පටිපදාව පුරලා ඊටමත් ඉක්මනින් නිවන් දකින ක්‍රමයක් තියෙනවා. ආන් ඒ ක්‍රමවේදයට තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිවන් දැකලා තියෙන්නේ. දැන් පින්වතුන් කල්පනා කරලා බලන්න අපි භාවනා කරන්න ගියොත් සාමාන්‍යයෙන් රූප වාහිනියක් එහෙමත් නැත්නම් ගුවන් විදුලියක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා වගේ නෙමෙයි බොහෝම අපහසුතාවයෙන් තමයි භාවනාවට වාඩි වෙන්නේ. භාවනාවට වාඩි වෙලත් අපි කල්පනා කරන්නේ එදිනෙදා දේවල් පිළිබඳව. අපිට ඒ පිළිබඳව ප්‍රීතිය උපදින්නා වූ ස්වභාවය අඩුයි. අපි බොහෝම අකමැත්තෙන් තමයි භාවනාවට හිත යොමු කරන්නේ. යම්කිසි විදියකින් පංචකාම වස්තුන් භුක්ති විඳින්න තියෙනවා නම් ඇහැ පිනවන්න තියෙනවා නම් කන පිනවන්න තියෙනවා නම් නාසය පිනවන්න තියෙනවා නම් ආන්ගේ ධර්මතා කෙරෙහි අපි ඊටමත් ප්‍රීතියෙන් යුක්තව ඇලෙන ගතියක් තියෙනවා. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. කාමයන් පිළිබඳව සතුටු වෙන උත්මයෙක් නෙමෙයි. කාමයන්ගෙන් නික්මිලා නිවන පිණිස පවතිනා වූ ධර්මතාවයන් මනාව ප්‍රීතියෙන් පුරුදු පුහුණු කරන්නා වූ උත්මයෙක්. උන්වහන්සේ නිවන් දැකලත් සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධ්‍යාන සමාපatti වගේ ඒ බුද්ධ ශාසනය තුල පවතිනා වූ ශ්‍රේෂ්ඨ ධර්මතාවයන්ට සමවැදුණු උත්තමයාණන් වහන්සේ නම. එතකොට මහරහතන් වහන්සේලා විසින් පුරුදු කරපු මහරහත් ඵලයට පත් වෙලත් සැනසීම පිණිස යොදාගත්තා වූ ඒ උතුම් විහාර සම්පත්තීන්ට ඊටමත් ප්‍රීතියෙන් යුක්තව සමවැදුණු නිසා තමයි සාරිපුත්තෝ භික්කවේ හාසුපඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ජවන ප්‍රඥාව තිබුණලු. සාරිපුත්තෝ භික්කවේ ජවන පඤ්ඤෝ. පින්වතුනි ජවන ප්‍රඥාව පිළිබඳ වට කතාව විස්තර කරනවා අතීත වූ අනාගත වූ වර්තමාන වූ දුර වූ ළඟ වූ සියලු රූපයෝ වහා අනිත්‍ය ස්වභාවයට දිවෙනවා කියන නුවණ අනිකුත් සියලු දෙනාට වඩා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට තියනවලු. ආන් ඒ නුවණ තියෙන නිසායි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ජවන ප්‍රඥාවෙන් සමන්වාගතයි කියලා වදාළේ. දුක්ඛ ස්වභාවයට, අනාත්ම ස්වභාවයට සියලු රූපයෝ අයත් වෙනවා කියන කාරණාව සාරිපුත්තු ස්වාමීන් වහන්සේට තිබිලා තියෙනවා. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දන්නවලු අතීත අනාගත වර්තමාන සියලුම වේදනා ස්කන්ධයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට ඉක්මනින්ම දිවෙනවා කියලා. ආන් ඒ නිසාත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ජවන ප්‍රඥාවෙන් යුක්තයි කියලා වදාලා. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට තියෙනවලු ප්‍රඥාවක්. අතීත විඥානය වර්තමානයේ හට ගන්නා වූ විඥානය අනාගතෙහි පහළවෙන්ට નિયમિત සියලුම විඥානය ඊටමත් ඉක්මනින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයට දිවෙනවා කියන ඥාණය තිබුණු නිසායි සාරිපුත්තු සාමීන් වහන්සේ ජවන ප්‍රඥාවෙන් යුක්තයි කියලා වදාළේ. ඒ වගේම යම් රූපයක් තියෙනවා යම් ඇසක් තියෙනවා කනක් තියෙනවා ශබ්දයක් තියෙනවා නාසය ගන්ධය දිව රසය කය පහස මේ සියලුම ධර්මතා වහා අනිත්‍ය ලක්ෂණයට දිවෙනවා වහා දුක්ඛ ලක්ෂණයට දිවෙනවා වහා අනාත්ම ලක්ෂණයට දිවෙනවා කියන ප්‍රඥාව සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තිබුණා. ඒ නිසයි කිව්වේ සාරිපුත්තෝ භික්කවේ ජවන පඤ්ඤෝ කියලා. ඒ වගේම සාරිපුත්ත සාමීන් වහන්සේට තිබුණලු නුවණක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ වාගෙන් මිදිලා නිවන සාක්ෂාත් කරගන්නවා නම් ඒ නිර්වාණ ධාතුවමයි සංසාරයෙන් අත මිදෙන්න තියෙන හේතුව. නිවෙනෙහි තියෙනා වූ සැපය තමයි මේ ලෝකෙහි උත්තරීතරම සැපය මේ නිවන නම් වූ මේ ධර්මතාවය ශ්‍රේෂ්ඨ ධර්මතාවය කෙරෙහි දිවෙන්නා වූ ශ්‍රේෂ්ඨ නුවණක් සාරිපුත්තු සාමීන් වහන්සේට තිබිලා තියෙනවා. ආන් ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සාරිපුත්තෝ භික්කවේ ජවන පඤ්ඤෝ කියලා. ඊළඟට සාරිපුත්ත සාමීන් වහන්සේට තිබුණලු තීක්ෂණ ප්‍රඥාවක්. කුමක්ද තීක්ෂණ ප්‍රඥාව කියන්නේ? අනෙකුත් ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව වහාම කෙලෙස් සංසිඳ වීමේ හැකියාවක් තිබිලා තියෙනවා. උපන්නා වූ කාම විතර්කයන් ඒ ඒ මොහොතේදීම විනාශ කරලා දාන්නට සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාට පුළුවන්. ඒ වගේම උපන්නා වූ දේශ සහගත විතර්ක ඊටමත් ඉක්මනින් විනාශ කරලා දාන්නට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පුළුවන්. උපන්නා වූ යම් අකුසල ධර්මයක් තියෙනවා නම් ඒ සැනින්ම ඒවා විනාශ කරලා දැමීමේ හැකියාව සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සතුව තිබුණු නිසායි සාරිපුත්තෝ භික්කවේ තික්කපඤ්ඤෝ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ වගේම සාමාන්‍ය පෘථග්ජන සත්වයක් සතුව තියෙනා වූ අකුසල ධර්මයන් මායා සාටෙය්‍ය, තම්බ සාරම්භ, මාන අතිමාන, මද පමාද මේ සියලුම ක්ලේශ ධර්මයන් විනාශ කරපු නිසා තමයි සාරිපුත්තෝ භික්කවේ තික්කපඤ්ඤෝ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එකම ආසනයකදී සතර ආර්ය මාර්ගය සතර පටිසම්භිදා සියලුම අභිඥා අවබෝධ කරගෙන සාක්ෂාත් කරගත්තු නිසායි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්තයි කියලා වදාළේ. ඒ වගේම සාරිපුත්ත සාමීන් වහන්සේ නිබ්බේධක ප්‍රඥාවෙන් යුක්තයි. නිබ්බේධික ප්‍රඥාව කියලා කිව්වේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි ලෝභ, දේශ, මෝහ කියනා වූ ඒ සියලුම මුල් විනාශ කිරීමේ හැකියාවෙන් සමන්වාගත උත්තමයෙක් නිසා සාරිපුත්තෝ භික්කවේ නිබ්බේධික පඤ්ඤෝ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට සාරිපුත්තු සාමීන් වහන්සේගේ ප්‍රඥාවෙහි ආකාර කීපයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී විස්තර කරලා තියෙන්නේ. සාරිපුත්තෝ භික්කවේ මහා පඤ්ඤෝ සාරිපුත්තු සාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. සාරිපුත්තෝ භික්කවේ පුතු පඤ්ඤෝ සාරිපුත්තු සාමීන් වහන්සේ පුතු ප්‍රඥාවෙන් එහෙමත් නැත්නම් වෙන් වෙන්ව නොයෙක් ස්කන්ධයන්හි ධාතුන්හි ආයතනයන්හි පටිච්ච සමුප්පාදයන්හි පවතිනා වූ නුවණින් යුක්තයි සාරිපුත්ත සාමීන් වහන්සේ හාසු ප්‍රඥාවෙන් යුක්තයි ජවන ප්‍රඥාවෙන් යුක්තයි තික්ක ප්‍රඥාවෙන් යුක්තයි නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්තයි පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත සාමීන් වහන්සේගේ ප්‍රඥාව විතරයි මේ විදිහට වචන කීපයකින්ම බෙදලා වෙන් කරලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. තත්‍රිදම් භික්කවේ සාරිපුත්තස්ස අනුපද ධම්ම විපස්සනා යා හෝති. සාරිපුත්ත සාමීන් වහන්සේට පුළුවන්ලු අනුපිළිවෙලින් විදර්ශනාවන් සිදු කරන්නට. පින්වතුනි අනුපිළිවෙලින් විදර්ශනාව සිදු කරනවා කියලා කියන්නේ එකක් එකක් නැර සියලුම ධර්මතාවයන්හි ඒ සියලු ලක්ෂණයන් ප්‍රකට කරගන්න පුළුවන්ලු. පින්වතුනි අටුවාව තවත් කාරණාවක් මෙතනදී පැහැදිලි කරනවා. මුගලන් මහරහතන් වහන්සේට උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න ගිහිල්ලා තියෙන සතියයි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සති දෙකක් ගිහිල්ලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඇහුවොත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍රයි නම් සාරිපුත්ත සාමීන් වහන්සේට වඩා කලින් ඇයි මුගලන් මහරහතන් වහන්සේ රහත් වුනේ? අටුවාව ඒකට පිළිතුරු සපයනවා. හරි අපූර්ව උපමාවක් ගෙනල්ලා. යම්කිසි පුද්ගලයෙක් උණ ගාලක් ළඟට යනවා උණ බටයක් අරගෙන එන්න. මේ උණ බටේ ගන්න පුද්ගලයා මුලිනුයි අගෙනුයි උණ බටය සිඳගෙන පිරිසිදු කරගන්නේ නැතුව අරගෙන එනවා. තවත් පුද්ගලයෙක් මේ උණ ගාලා ළඟට ගිහිල්ලා මේ උණ බටේ තියෙන වූ සියලුම දේවල් සුද්ධ කරලා මුලින් සහ අගින් කපාගෙන අරගෙන එනවා. සඳහන් කරනවා අට කතාව යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා උණ ගාලෙන් අර මුලිනුයි අගිනුයි කපාගෙන ආපු උණ බටේද ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙමත් නැත්නම් සියල්ල පිරිසිදු කරලා කපාගෙන ආපු උණ බටේද. ආන් ඒ වාගේ මුගලන් මහරහතන් වහන්සේ ශ්‍රාවකයාණන් වහන්සේ නමකට අදාළ ඒ විදර්ශනාව විතරයි කරලා තියෙන්නේ. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයාණන් වහන්සේ නමකට අදාළ විදර්ශනාවත් කරලා පසේ බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාවත් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට අදාළ විදර්ශනාවෙනුත් කොටසක් පුරුදු පුහුණු කරලා ඒ නිසයි සති දෙකක පමණ කාලයක් ගත වුණේ. එහෙම නැතුව සාරිපුත්ත ස්වාමීන් වහන්සේට වඩා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අධිකයි කියන කාරණාව නොවේ කියලා අටුවාව විස්තර කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැහැදිලි කරනවා. මහණෙනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඊ타මත් ඉක්මනින් ප්‍රථම ධානය කියන කුසල චිත්තය උපදවා ගන්නට දක්ෂයි. ප්‍රථම ධානය කියන කුසල චිත්තය තුළ පවතිනා වූ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ අංගයන් පසින් යුක්තව බොහෝ වෙලාවක් වාසය කරන්න පුළුවන්. ඒ අංග පහ ප්‍රකටවම සාරිපුත්ත සාමීන් වහන්සේට උපදිනවා. ඒ අංග පහ ප්‍රකටවම සාරිපුත්ත සාමීන් වහන්සේගේ හිත තුල පවතිනවා. ඒ අංග පහ ප්‍රකටවම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යම් විදර්ශනාවක් සිදු කරනවා නම් විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියනා වූ මේ අංගයන් අනුපිළිවෙලින් විදර්ශනා කරනවා. අනුපිළිවෙලින් මේ ධර්මතාවයන් විමර්ශනය කරනවා. අනෙකුත් ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාට වඩා පිළිවෙලින් ඊටමත් හොඳින් මේ කාරණාවන් මෙනෙහි කරන නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්තට තියෙන ප්‍රඥාව මහණෙනි මේ උපන්නා වූ ප්‍රථම ධානය රාග වශයෙන් ඇලෙන්නේ නැහැ. මේ උපන්නා වූ ප්‍රථම ඥානයේ කාමච්ඡන්දයෙන් යුක්තව ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ පිළිබඳව ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැහැ. සාරිපුත්ත දන්නවා මීට වඩා උසස් සමාපත්තීන් තියෙන බව. ඒ නුවණින් යුක්තවමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රථම ඥානය තුල සමවැදීන් වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැහැදිලි කරනවා. මහණෙනි ඒ විතරක් නෙමෙයි. සාරිපුත්තට පුළුවන්කම තියෙනවා. විතක්ක ਵਿਚාරයන්ගෙන් ඉවත් වෙලා විතක්ක ਵਿਚාරයන් සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංගයන්ගෙන් සමන්වාගත වෙච්ච දෙවෙනි ධානයට සමවැදිලා වාසය කරන්නට. සාරිපුත්ත සාමීන් වහන්සේ මේ ද්විතීය ධානය තුල තියෙනා වූ සියලුම ධර්මතා පිළිබඳව මනාව මෙනෙහි කරන්නට දක්ෂයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංගයන් තුල අනුපිළිවෙලින් අනුපද වශයෙන්ම මෙනෙහි කරන නිසා සාරිපුත්ත සාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. දෙවෙනි ධානය තුල තියෙනා වූ අංගයන් ප්‍රකටවමයි සාරිපුත්ත සාමීන් වහන්සේට උපදින්නේ. ප්‍රකටවමයි නිරුද්ධ වෙන්නේ. ඒ ධර්මතා කෙරෙහි ඇලීමක්වත් ගැටීමක්වත් මුලා වීමක්වත් සාරිපුත්ත සාමීන් වහන්සේගේ තුල නැහැ දෙවෙනි ධානයට වඩා ශ්‍රේෂ්ඨ වූ සමාපත්තීන් තියෙනවා කියලා නුවණින් දැනගන්නවා ඒ විතරක් නෙමෙයි මහණෙනි සාරිපුත්ත සාමීන් වහන්සේ දෙවෙනි ධානයේ ඉක්මවා ගියපු තුන්වෙනි ධානයට සමවදිනවා. තුන්වෙනි ධානයේ තියෙනා වූ සුඛ ඒකාග්‍රතාව කියනා වූ ධානාංගයන් පිළිබඳව අනුපිළිවෙලින් විමර්ශනය කරනවා. ඒ තුන්වෙනි ධානයත් සමග යෙදෙනා වූ චිත්ත චෛතසිකයන් පිළිබඳව අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට දක්ෂයි. සාරිපුත්ත සාමීන් වහන්සේට ප්‍රකටවම මේ ධර්මතා උපදිනවා ප්‍රකටවම නිරුද්ධ වෙනවා සාරිපුත්ත සාමීන් වහන්සේ දැනගන්නවා මීට වඩා උසස් සමාපත්තීන් තියෙන බව. ඒ වගේම සාරිපුත්ත සාමීන් වහන්සේට පුළුවන් හතරවෙනි ධානයට සමවදින්න. උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් සමන්වාගත වෙච්චි හතරවෙනි ධානයට සමවැදිලා සාරිපුත්ත සාමීන් වහන්සේ එහි තියෙනා වූ ධානාංග පිළිවෙලින් මෙනෙහි කරනවා. පිළිවෙලින් විදර්ශනා කරනවා ඒවට ඇලෙන්නෙත් නැහැ ඒවට ගැටෙන්නෙත් නැහැ ඒවා ප්‍රකටවම උපදිනවා ප්‍රකටවම නිරුද්ධ වෙනවා මීට වඩා ශ්‍රේෂ්ඨ සමාපatti තියෙනවා කියලා සාරිපුත්තු සාමීන් වහන්සේ දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි සාරිපුත්තු සාමීන් වහන්සේ චතුර්ථ ධානයේ ඉක්මවා ගියපු ආකාසානංචායතන කියන ඒ උතුම් අරූප සමාපත්තියට සමවදිනවා. ඒ ආකාසානංචායතනය තුල තියෙනා වූ සියලුම ධර්මතා පිළිබඳව අනුපිළිවෙලින් මෙනෙහි කරනවා. ආකාශෝ අනන්තෝ ආකාතු ආකාශෝ අනන්තෝ කියලා මෙනෙහි කරමින් ඒ සමවැදුනා වූ ආකාසානංචායතන සමාපත්තියට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒ පිළිබඳව යම් කිසි රාගයක් දේශයක් මෝහයක් උපදවා ගන්නෙ නැහැ ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ තවත් සමාපatti තියෙනවා කියලා නුවණින් දැනගන්නවා ඒ වගේම සාරිපුත්ත සාමීන් වහන්සේ ආකාසානංචායතනෙ ඉක්මවා ගියපු විඥානං අනන්තෝ විඥානං අනන්තෝ කියලා මෙනෙහි කරන විඥානං ඡායතනයට සමවදිනවා. විඥානං ඡායතනය තුල තියෙනා වූ ධර්මය උන්වහන්සේ අනුපිළිවෙලින් දැනගන්නවා. ඒ ධර්මතාවයන් ප්‍රකටවම උපදිනවා, ඒවා ප්‍රකටවම නිරුද්ධ වෙනවා. ඒ පිළිබඳව ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. විඥානං ඡායතනයට වඩා ශ්‍රේෂ්ඨ වූ සමාපත්තීන් මේ ලෝකයේ තියෙන බවත් නුවණින් දැනගන්නවා. ඒ වගේම මහණෙනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විඥානංචායතනයේ ඉක්මවා ගියපු ආකින්චඤ්ඤායතනයට සමවැදී වාසය කරනවා. ආකින්චඤ්ඤායතනය තුල තියෙනා වූ ඒ ධර්මතාවයන් පිළිබඳව ඒ සමාපත්තිය තුල තියෙන සියලුම ධර්මයෝ අනුපිළිවෙලින් විදර්ශනාවට ලක් කරනවා ඒවා ප්‍රකටවම උපදිනවා ප්‍රකටවම නිරුද්ධ වෙනවා ඒ පිළිබඳව ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. මීට වඩා ශ්‍රේෂ්ඨ සමාපත්තියෙන් තියෙනවා කියලා උන්වහන්සේ දැනගන්නවා. ඒ වගේම මහණෙනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා මේ සියලුම සමාපත්තීන් ඉක්මවා ගියපු නේව සංඥා නා සංඥා ආයතනයට සමවැදින්ට. නේව සංඥා නා සංඥා ආයතන සමාපත්තියට සමවැදිලත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එහි තියෙනා වූ ධර්මතා පිළිවෙලින් මෙනෙහි කරනවා. පිළිවෙලින්ම මෙනෙහි කරලා ඒ පිළිබඳව ඇලීමක් ගැටීමක් මුලාවක් නැතුව උන්වහන්සේ දැනගන්නවා මේක නිවන නෙවෙයි නිවන කියලා කියන්නේ නේව සංඥා නා සංඥා සමාපත්තිය නෙවෙයි ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ ධර්මතාවයක් තව ඇති කියලා මනාව හරියාකාරව දැනගෙන වාසය කරනවා මහණෙනි ඒ විතරක් නෙමෙයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ නේව සංඥා නා සංඥා කියන ආයතනයේ ඉක්මවා ගිහිල්ලා සංඥා වේදිත නිරෝධයට සමවැදිලා වාසය කරනවා. සංඥා වේදිත නිරෝධය නම් වූ ඒ නිවන් රසයේ භුක්ති විඳිමින් වාසය කරන්නා වූ සාරිපුත්ත සාමීන් වහන්සේ නුවණින් දැනගන්නවා මීට වඩා ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් නම් මේ ලෝකේ නැහැ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය තමයි මේ ලෝකෙහි තියෙනා වූ ditta ධම්ම වේදනීය වශයෙන් ලබන්න පුළුවන් නිවන් සැපය ditta ධම්ම සුඛ විහරණ අතරින් ශ්‍රේෂ්ඨතම සැපය තමයි සංඥා වේදිත නිරෝධය මීට වඩා ධර්මතාවයක් නැහැ කියලා ප්‍රකටවම දැනගන්නවලු සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. මෙන්න මේ විදිහට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට රූප සමාපත්තියනොත් අරූප සමාපත්තියනොත් අරූප සමාපත්තීන් ඉක්මවා ගියපු ඒ සංඥා වේදිත නිරෝධයත් කියන මේ කාරණාවන් අනුපිළිවෙලින් දැනගන්නා වූ නුවණ ප්‍රඥාව තියෙන නිසායි සාරිපුත්ත සාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි කියලා දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනාව අවසානයේදී පැහැදිලි කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් ආර්ය සීලෙහි වශී ප්‍රාප්තයි කියලා කියනවනම් යම් කෙනෙක් ආර්ය සමාධියෙහි වශී ප්‍රාප්තයි කියනවනම් යම් කෙනෙක් ආර්ය ප්‍රඥාවෙහි වශී ප්‍රාප්තයි කියනවා නම් ආර්ය විමුක්තියෙහි වශී ප්‍රාප්තයි කියනවා නම් මනාව පරතරයට පැමිණියා කියලා කියනවා නම් ඒක මනාවම කියන්න ඕනේ සාරිපුත්තු සාමීන් වහන්සේටමයි. ඒ සියලු කාරණාවන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්චි මහා රහතන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත කියන්නේ. ආන් ඒ නිසයි සාරිපුත්තට මම මගේ ඖරස පුත්‍රයෙක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් උපන්නා වූ ධර්මයෙන් උපන්නා වූ පුත්‍රයෙක් තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ආමිස දායාදයට නෙවෙයි ධර්ම දායාදයටම දායාද වෙච්චි ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක් හැටියට සාරිපුත්ත ස්වාමීන් වහන්සේව හඳුන්වන්න පුළුවන් කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ගුණයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මේ අනුපද සූත්‍රයේදී ඊටමත් පැහැදිලිව දේශනා කළා. පින්වතුනි අනුපද කියන වචනේහි තේරුම තමයි අනුපිළිවෙලින් කියන එක. සාරිපුත්ත සාමීන් වහන්සේට සියලුම ඥාන දර්ශනයන් සියලුම ධර්මතාවයන් අනුපිළිවෙලින් මෙනෙහි කිරීමේ හැකියාව තිබුණු නිසා ඒ හැකියාවන් පිළිබඳව දේශනා කරපු සූත්‍රය නිසායි මේ සූත්‍රයට අනුපද කියන නම ලැබිලා තියෙන්නේ. උපරිපන්නාසකෙහි දෙවෙනි වර්ගයේහි පළවෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙලා තියෙනවා මේ ධර්මානුශාසනාවෙහි බොහෝ විස්තර තිබුණා. ඒ සියලු කාරණාවන් මට පැහැදිලි කරන්නට කාලය නෙවෙයි. ඒ නිසා මේ පින්වතුන් මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාසකෙහි අනුපද වර්ගයේහි පළවෙනි සූත්‍ර දේශනාව කියවන්න ඕනේ. ඒ සම්බන්ධ අට කතාව පපංච සුජනී අට කතාවේ හතරවෙනි පොත් වහන්සේ සිංහල අටුවාවේ නම් හතරවෙනි පොත් වහන්සේ පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේම ඒතදග්ගපාලියෙහි සාරිපුත්ත සාමීන් වහන්සේගේ අතීත ජීවිත කතාව පිළිබඳව සඳහන් වුණු මනෝරත පුරණී කියන අංගුත්තර නිකාය අට කතාව පළවෙනි පොත් වහන්සේත් කියවලා සාරිපුත්ත සාමීන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණා වූ ඒ උතුම් ගුණයන් පිළිබඳව දැන ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මේ කාරණාව මේ පින්වත් පිරිසට පැහැදිලි කරමින් අද අපි උපදවා ගන්නට යෙදුන මේ සියලුම පුණ්‍ය සංස්කාර ධර්මයෝ මහා ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානයේ සෝභමාන කරපු සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණයට උතුම් පූජාවක්ම වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු මේ උතුම් පුණ්‍ය සම්පatti ධර්මය අපි හැම දිනාටම නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මාව හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ට මගේ සහෝදරයන්ට ඥාති මිත්‍රාදීන්ට වගේම මේ පින්වතුන්ට මේ පින්වතුන්ගේ පවුල්වල සියලුම දෙනාට සදේවක ලෝවැසි සියලු දෙවියන්ට රටවාසී ලෝවාසී තුන්